තමන් මුල තියෙන ජනතාව දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල බෙදීමක් තිබෙනවා කියලා. ගම්මට්ටමේ බිම්මට්ටමේ ශ්‍රී ලංකා නිදහස් පාර්ශ්විකයන් තාමත් ඉන්නේ වැඩි බහුතරයක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් පිළිඅරගෙන. මහින්ද සිරිසේන මහත්තයාටවත් සුවින්ද්‍ර දිසානායක අමිතුමාටවත් පුළුවන් වුණේ නැහැ මේ තත්ත්වය වෙනස් කරන්න. ඒගොල්ලෝ උත්සාහ ගන්නවා විකටම. නමුත් ඒ උත්සාහය අදටම වෙනකන් පාස්සලා නැහැ. මෛත්‍රීපාල සිද්දෙන මාත්‍යත් කොහොමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ යනවන නැවත දේශපාලනය කරන්නේ නැත්තම් ඒ නැහැ කියලා කියනකොටම ආපහු මහින්ද රාජපක්ෂ මාත්‍යට එතන ඉඩක් හදනවා. තා හදනවා. තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අධ්‍යාත්මයේ ඉන්නේ මහින්ද රාජපක්ෂ. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩි බෞද්ධරයක් මේ ඒකාබද්ධ විපක්ෂයේ නමින් හදාගෙන තිබෙන කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙලා ඉදිරියට යයි කියන එක තමයි තේන්න තියෙන්නේ තාම.